මේ ශ්‍රමණ පහල හතර. එහෙම නැත්නම් මේ අපි බන්න මාර්ග ඵල හතර. එතකොට මේ මාර්ග ඵල හතර අපේ සාක්ෂාත් කළ යුතු නැත්නම් අද්දකිය යුතු ළඟාවිය යුතු ධර්ම හතර වශයෙන් තේරුම් ගත්තාම ඒක ලෝකයේ තියෙන දුර්ලභම දේ වෙන නිසා ඒ සඳහා ප්‍රතිපදාවකින් තොරව අපට ඒක කරන්න අමාරුයි. අපි ප්‍රතිපදාවෙන් තොරව ගත කරන හැම වෙලාවෙදීම එක්කෝ කාම තණ්හාවේ එක්කෝ භව තණ්හාවේ එක්කෝ විභව තණ්හාවේ. ඉතින් මේ කටුගහේ කටුල් කරන්න ඕනේ නැතුව වගේ අනිවාර්යම කාමයට භව තණ්හාවට විභව තණ්හාවට ඉදිලා ගත කරන කෙනෙක් මේ ලෝකේ ශාසනයක් තියෙනවා මේ ශාසනේ සාක්ෂාත් කළ යුතු ධර්ම හතරක් තියෙනවා ඒ ධර්ම හතර මේ සෝවාන් ආදී මාර්ගඵල හතරයි කියලා තේරුම් ගත්තට පස්සේ කොහොමද මේ සංසාරගතව නොදන්න කෙලවරක් දන්න කෙලවරක් නොපෙනෙන සංසාරේ වඩාගෙන මේ කාමේ පිටු දකින්නේ තුන් ආකාරයෙන් ක්‍රියාත්මක වෙන කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඒ සඳහා ප්‍රතිපදා මොකද්ද කියලා තේරුම් ගන්න ගන්න උත්සාහය විශාල අපේ ජීවිතයේ සම්දිස්ථානය. ඒක හැමෝටම සිදුවෙන එකක් නෙවෙයි. මෙහෙම එකක් තියෙනවා සාක්ෂාත් කළ යුතු ධර්ම ටිකක් තියෙනවා. ඒකට ප්‍රතිපදාවක් නොගත්තොත් අපි ඒකාන්තයෙන්ම ඒකට විරුද්ධව යනවා. කාමයට වැටෙනවා. ඒ නිසා මේ කාමය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පිටු දැකීම සඳහා අපි ඊයේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද උප්පාදේ තබ්බ ධර්ම හතරක් ගැන කතා කරා. ඒ වගේම කොටසක් මේක ඉස්සර තියෙන සංගීති සූත්‍රයේ තියෙනවා චත්තාරි සෝතපත් සෝතාපට්ටි අංගානි කියලා සෝවාන් වීම සඳහා යම් කිසි කෙනෙක් ඒකට ආධාරකාරක අනුග්‍රහකාරක ධර්ම හතරක් මේක විස්තර කරනවා. ඉතින් මට හිතුණා අද ඒ තියෙන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වතින් විවිධාකාරයෙන් අපිව පෙළන, අපිව වරදේ බන්ධන අපි දාතකත්වයේ පවත්තන වශී භාවයේ පවත්තන එහෙම නැත්නම් වාල් භාවයේ පවත්තන මේ ධර්ම කාම ධර්මය කොහොමද මේ සෝතාපට්ටි මාර්ගාංග වලින් අපි පිටු දකින්නේ එහෙම නැත්නම් ඒක අඩු ගානේ ඇසුවිරු ඥානයක් වශයෙන් කොහොමද අපි තේරුම් ගන්න කියන කාරණාවයි අද අපි දවසේ ධර්ම දේශනාවේ කතා ශරීරය අන්තර්ගතය වශයෙන් ගන්න යන්නේ. ඒ නිසා අපි ඉස්සෙල්ලා දැනගනිමු මේ සෝතාපට්ටි මාර්ගාංග වශයෙන් සරුවච්චන් වහන්සේ දේශනා කරලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපිට මේ සංගීති සූත්‍රය දක්වන්නේ එක සත්පුරුෂ සංසේපණිය. සත්පුරුෂයෙක්ගේ අසුර නැත්තම් කවදාකවත් සමාධියක් ලැබෙන්නේ නැහැ යන්නෙම කාමයට. ඒ නිසා සත්පුරුෂ සංසේවණේ කියලා කියන්නේ නිකන් කරුණාන මිත්‍යා දැක්ක විතරක් නෙවෙයි ඒ කෙනත් එක්ක අසුරක් සංසේවණයක් කියලා කියන්නේ සමීප පැවතුම් ඇවතුම් තියෙනවා. දෙක සද්ධම්ම ශ්‍රවණය. ඒ සත්පුරුෂයා පසීබුදුරජාණන් වහන්සේ නමක් වුණොත් අපිට සත්පුරුෂ සංසයෝනේ ලැබුණට සද්ධම්ම ශ්‍රවණේ ලැබෙන්නේ නැහැ. මොකද පසීබුදුරජාණන් වහන්සේගෙන් නමකගෙන් ධර්ම ශ්‍රවණ ආනිසංශය අපිට ලැබෙන්නේ. ඒ නිසා සත්පුරුෂ සංසේවනේ කරන මේ සත්පුරුෂයා ඒ අපේ සරුවච්චන් වහන්සේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ වෙන්න ඕනේ. ඒ වෙනත උන්වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න ඕනේ. ඒ හැම ශ්‍රාවකයාටම ඒ වික්ත ප්‍රතිබල භාවය ඇති නෑ මේ සද්ධර්මයේ සද්ධර්මයේ වශයෙන් දේශනා කරා. ඉතින් ඒ සත්පුරුෂයාගේ මේ ගුණේ තියෙනා වගේම අසන්නාත් සීබුද්ධියෙන් අහන්න ඕනේ. ඒක සාමාන්‍ය ආරම්භක සීබුද්ධිය ඉස්සරහට යන්න යන්න මදි වෙනවා. ඊ타මත්ම සියුම් වෙනවා. ඊ타මත්ම ගැඹුරු වෙනවා. ඉතින් අපිට ඒක ටිකක් ටිකක් කරගෙන යනකොට අපේ අත්වැරදි අත්දැකීම් හරහා ඒ පොඩි පොඩි පොඩි පොඩි සුද්ධ කිරීම දිගට සිද්ධ වෙනවා. ඒ නිසා අපි අනුග්‍රහිතෝර්ධය අවබෝධ කරා වගේ නිතර බණ අහන්න ඕන. නෙලාගත්ත මල් ටිකකට පැන් ඉහින්නා වගේ බණ හිම සිද්ධ වෙන්න ඕන. එහෙම නැත්නම් ගොවිපලක් කරන ගොවියා ඒ කන් දැත්තේ වැවෙන පැලවලට වැහි වතුර ලැබෙන්නේ නැත්නම් වාරි ජලය ලැබෙන්නේ නැත්නම් වතුර ටිකක් දාන්න ඕන. නැත්නම් ඒවා වැවෙනවා, බාල වෙනවා. එහෙම නැත්නම් මේ දුර්වල වෙනවා. ඒ වගේ සද්ධර්ම ශ්‍රවණිය ආනේ ඕනේ. ඒ සද්ධර්ම ශ්‍රවණිය ලැබුණත්, කල්යාණ මිත්‍යා ඇසුරට ලැබුණත්, Taman තුල යෝනිව මනසිකාරය නැත්තම්, ඒ වෙනතම මනසිකාරය අයෝනිසෝ නම් කල්පනා කරන්නේ නුනුවණින් නම් හැම වෙලාවෙම යා දැන හෝන දැන උදව් කරන්නේ කාමයටමයි. ඕනා කරන්න තියෙන කාමයේ අයින් කරන්න. නමුත් වටෙන් කරකිලා ගිහලා ආයෙසරයක් කාමයටම තමයි පොහොර දාන්නේ. රාගෙටමයි පොහොර දාන්නේ විරාගය කියන එක දන්නේ. එහෙම නැත්නම් ඝනසංගනිකාවට පොහොර දානෝ හුදේකලාව කියන එක දන්නේ. ඇසුරට සංසර්ගයට හිත දානෝ විවේකයේ කියන එක දන්නේ. එහෙම නැත්නම් වැඩ රාජකරුවලුවේ දා ගන්නවා විස්රාමයේ කියන එක දන්නේ. ඉතින් ඒක නා ඊට පස්සේ ඒ පාර දිගේ යන්න යන්න මොන නම් දාගෙන වැඩ කරත් අයුන්සු මනස්කාරයට පොහොර වැටෙනවා. එමසං අයෝනිසෝමනසිකාරට ආහාර වෙනවා. ඉතින් යෝගාවචරයා දැනගන්න ඕනේ මේ අයෝනිසෝමනසිකාරයට පොහොර දාන එක දෙවන්නේක් සම්බන්ධ නැහැ තමයි. ඒක දැනගත්ත දවසේ තමන්ට තේරෙනවා අඩු ගානේ යෝනිසෝමනසිකාරේ නැතත් අයෝනිසෝමනසිකාරට පොහොර දාන්න නැතු ඉන්නවනම් එච්චරයි මේකේ තියෙන සාසනය කියන්නේ. ඊයේද කොහෙද මම දැක්කවේ පොඩි ඩිමෝ බට් එකේ පිටිපස්සේ ලියලා තියෙනවා උදව් නොකලට කමන්නේ මට කරදර කරන්න නැතු ඉන්නේ කියලා. ත්‍රිවිලර එක නෙමෙයි ඩිමෝ බට් එකේ විදිවසේ ලියලා තියෙනවා. මට උදව් නොකරට කමන්නේ කරදර කරන්න එපා. ඒ නිසා මේ යෝනිසෝමනසිකාරය වවන්න ඕනේ මේ අයෝනිසෝමනසිකාරය කියලා කරන අමන කණ්ඩික කරන තකතිරු කණ්ඩික තේරුම් ගත්තනම් ආයේ මේ මේ විනෝදාතමයක් බලන්න ඕනේ තමන් කරන ජෝක්ස් ටික තේරේ දවසකට. එහෙම නැත්නම් අනන හැටි තේරේ. ඒක හරීම හාස්‍ය ජනක දෙයක්. අපි මේ භාවනා කරනවායි කියලා යෝනිසුමනස්කාරන මුවාවෙන් අයෝනිසුමනස්කාරයට පොහොර දාන හැටි ඒක තේරුම් ගන්න ඕනේ අත්පිට ලේපිටමයි. වැරද්ද වෙනකොට එතනදිම අල්ලලා තේරුම් අරගන්න ඕනේ. මේක සාධාරණීකරණය කරන්නෙම අපි අයෝනිසුමනස්කාරය. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්න හදන්නේ මේක නෙවෙයි. ආන්නේ වෙනස කොතනකදී හරි මේ තීනති කරන්නේ නැතුව ලෙඩෙක් ඔපරේෂන් කරනවා වගේ අමු අමුවේ ලේ පිට කපලා අල්ලගත්තට පස්සේ යාට තේරෙන්න පටන් ගන්නවා මේ ෂටගති මායාවී ගති එන්ට වංචනික ගති ඊට පස්සේ තමයි යාට මෙතෙක් කර ගිය පාරේ අඩුපාඩු කන් ටික තේරිලා ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ එහෙම නැත්නම් පටිපදාව කියන්නේ මොකද්ද කියලා තේරෙන. මීට කලින් මුත් ඇත්තටම පටිපදාව ඕන වෙලා තියෙනවා, කටයුතු කරලා තියෙනවා. නමුත් උදව් උපකාර කරනවායි කියලා යෝනිසුමංස්කාරට උදව් උපකාර කරනවායි කියලා උදව් කරලා තියෙන්නේ ආයෝනිසුමංස්කාරයට. දෙවැන්නේ කිසිම සම්බන්ධයක් නැහැ මේකට. දෙවැන්නේකට පුළුවන් සාකච්ඡා මාර්ගයෙන් සම්බන්ධ වෙන්න. දෙවැන්නේකට පුළුවන් ධර්ම දේශනාවක් වශයෙන් සාකච්ඡා කරන්න. දෙවැන්නේකට පුළුවන් සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් විදිහට සාකච්ඡා කරන්න. නමුත් බාර ගන්න නොගන්න එක ඒ තමන්ගේ ලබා උපන් හැටියට තමයි බබා හම්බ වෙන්නේ කිව්වා වගේ. කොච්චර කිව්වත් ඒකට පව ගෙවෙන්න ඕනේ. පින මතුවෙන්න ඕනේ. කර්ම ගෙවෙන්න ඕනේ වෙච්ච දවසේ තේනවා මේ තරම් සරල දෙයක් නේද මේවත් මෙතෙක් කල් දන්නේ නැතුව වටේ වලල්ලේ ගියේ කියලා. ඉතින් ඒක නිසා අපි මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ පළවෙනි මාර්ග ඥානෙ ලබා දීමට, ඵල ඥානෙ ලබා දීමට බාධා කරන ධර්ම තුන සාපේක්ෂව අපි මේ කරුණු සාකච්ඡා කරන්න ගියොත් මට සිද්ධ වෙනවා ගොඩක් වෙලාවට අද අපි මේ දවල් ධර්ම සාකච්ඡාවේදී ගත්ත තොරතුරු මේකට නිදර්ශන වශයෙන් ගන්න. මොකද ඒ වගේදී ඒ යෝගාවචරයන් විසීම සපේන ලද රචනා යෝගාවචරණ විසීම ඉදිරිපත් කරන ලද වචන හරහා ගත්තොත් මම හිතනවා කාටත් ඒක ලෙන්ගතු භාවයක් ඇති වෙයි කියලා. ඉතින් මේ සත්පුරුෂ සංසේවනයේ පැත්තෙන් ගත්තොත් අපි ඇසුරු කළ යුත්තර සංසප්පුරුෂයි කියනවා නම් අයින් කළ යුත්තර අසත්පුරුෂයි කියනවා. ඉතින් ඒකෙදී හොඳට මතක තියාගන්න මේ අසත්පුරුෂ සංසේවනයේ තියෙනකන් සත්පුරුෂ සංසේවනේ එන්නේ නැහැ. ඒ නිසා පළවෙනිම මංගල කාරණාව තමයි අසීවනාච බාලා. ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සත්පුරුෂයා කවදාකවත් අසත්පුරුෂෝ ඉන්න තලයට ඇවිල්ලා මේ කැපිපෙන්න උත්සාහ කරන්නේ ඒක නිසා Taman දැනගන්න ඕනේ පිටු දකින්න ඕනයි කිය. පිටු දැකිය යුතු දේවල් පිටු දකින්න නැතුව අනේ සත්පුරුෂයෝ අපේ ගෙදරට ආවේ නැහනේ. අනේ මට මේ ධර්මයේ කියලා දුන්නේ නැහනේ කියලා බලාපොරොත්තු වෙන්න බෑ. කිරි ගොමයි දෙක එක තැන තියන්න බෑ. කිරි තියෙනවා නම් ගොම නැති වෙන්න ඕනේ, මුත්‍රා නැති වෙන්න ඕනේ. ඒ නිසා කිරි භාජනේ වෙන් වෙන්න ඕනේ. ඉතින් මේ කාම තණ්හාව පැත්තෙන් බලනකොට අපි මේ ඉඳුරම් පිනවීම නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විශේෂ ඇති මේ අසීමිත සුඛපභෝගිතය අසීමිත මේ පාරිභෝගිකත්වයේ තියෙන තාක්කල් එයාල් තුලට මේ නිහතමානී ගතියක් එහෙම නැත්නම් මේ අර පිරිමැස්ම කියන පලාතක ඉන්නේ. ඒක නිකන් ආර්ථික න්‍යායක්. හැබැයි මෙවුවා විශ්වවිද්‍යාලවල උගන්වන ආර්ථික න්‍යාය නෙවෙයි. ඒවවා උගන්වන්නේ සම්පූර්ණ සුඛෝපභෝගී වෙන්නයි. එහෙම නැත්නම් පාරිභෝගිකත්වයට යණ්ඩයි අර පිරිමැතීම පසුබාහන ගතියක් විදියටයි. නවසරුවචන්හන්සේ භික්ෂුවක් වශයෙන් ගත්තොත් මේ සිව්පසේ විසෙයි Taman ක්‍රියාකල යුතු ආකාර ඒක නිකම් පොඩි දරුවෙකුට බත් කන්ට උගන්වන අම්මා තාත්තා වගේ. දාහනේ වළඳනකොට මෙන්න මේ මේ ටික බලපං. සිවුරක් අඳිනකොට මේ මේ ටික බලපං. ගියකට තීනාසනයක් පරිහරණය කරනකොට මේ මේ ටික බලන්න. බෙහෙත් පිළිකරලට මේ ටික බලන්න කියලා ඉතාමත්ම සරල, ඉතාමත්ම ප්‍රසිද්ධ සමාජික කරුණු ගන්න. විශේෂයෙන්ම සාමනීර නමකට පැවිද්ද දෙන්න ඉස්සලා ඒ උගන්න ශේඛ්‍යාපද ටික ගත්තොත් සිවුරන් දින්නේ මේමයි, දානේ වළඳන්නේ මේමයි, පණ කිනකොට මේමයි කියලා බොහොම සරල කරුණු ටිකක්. හැබැයි කාට ඔක්කත් හොල්ලන්න බෑ. ඒ වගේ යෝගාවචරයක් වුණාට පස්සේ ඒ යෝගාවචරයයි ඒ ඇවතුම් පැවතුම් ටික අපි මේක සාමාන්‍ය කියමු වැඩමුළුවක විවස්ථාව කියලා. ඒ ටිකට අනුයාත වෙන්න බැරි නම් ඒ අනිවාර්යයෙන්ම අනවශ්‍ය ප්‍රශ්න රාශියක් වැඩමුළුවටත් ඇති කරනවා තමන්ගේ ඔළුවටත් ඇති කරගන්නවා. ඒක නිසා මේ කාමය දුරුවන් කිරීම ප්‍රයෝගයෙන් මිස හිතලා පතලා පිංකම් කරලා ප්‍රාර්ථනා කරලා දෙයියෝ ඇවිල්ලා උදව් කරලා කරන්න බෑ. එනිසා මේ කාමය දුරු කිරීම සඳහා තමයි කාම තණ්හාව දුරු කිරීම සඳහා සරුවච්චන් වහන්සේ ප්‍රයෝගයක් විදිහට භව තණ්හාව ඉදිරියට තියනවා කිව්වොත් සමහරු හිතාවේ මේ බුදුහාමුදුරන් කරන චෝදනාවක්. කාම තණ්හාවෙන් කාටවත් ගැලවෙන්න බෑ භව තණ්හාව ආස කරන්නේ නැතුව. ඒක නිසා Taman දැනගන්න ඕනේ මේ සා විශාල කාම තණ්හාවක් අයින් කරන්න නම් ඒක එකවරේ මෙහෙම gediya පිටින් අයින් කරන්න බෑ බුල්ඩෝසරයක් දාලා හරි සවලක් දාලා හරි කන් ඇන්දක් දාලා හරි. ඒ වෙනුවට ඊට පස්සේ පුංචි තණ්හාවක් දාන්න ඕනේ. ඒකට භව තණ්හාව කියනවා. අපි ඒකට කියනවා කර්මේශා කර්මඵලය මූල ධර්මයේ යටතේ මේ ජීවිතයේ සැපෙහිවීම පමණක්ම තිත්ත ධම්ම සුඛේ විතරක් මෙහෙව්වොත් යාට සම්පරායික වශයෙන් ඊගාවාත්මේ අපාගත වෙන්න වෙයි. ආධ්‍යාත්මික නැති වෙයි. සමාජයට කරදරකාරී වෙයි. ඒක නිසා Tamange ඉඳුරම් පිනවීමේදී මෙලෝ සැප විතරක් හිතන්න එපා. එලෝ සැපත් හිතපන් කියලා. මත්තක් ගැන හිතපන් කියලා. සමාජ ආචාර ධර්ම හිතපන් කියලා කියන ටිකට අපි ආගම ධර්මය කියලා කියනවා. ඒ ආගම ධර්මයේදී අපි අසීමිත ඉඳුරම් පිනවීම වෙනුවට ධනක් පිනක් බණක් භාවනාවක් කරනකොට අපි යම් ප්‍රමාණයක් කාම සම්පත්‍ය අපිට අතහරින්න වෙනවා. අතහැරලා භව සම්පත්‍යක් වශයෙන් මම ලබනාත්මේ මට මේක ලැබෙන්න ඕන. ලබනාත්මේ මට මේට වැඩිය මෙහුව හම්බ වෙන්න ඕන කියලා විශාල බලාපොරොත්තුවක් ඇති කරලා ඒ වෙනුවෙන් අපි දානාදී කුසල කර්ම කරනවා. සීලාදී කුසල කර්ම කරනවා. කරන වෙලාවේදී මේ ඉදිරියෙන් තියාගන්න මේ භව තණ්හාව ආගම කියලා අපි හඳුන්වනවා. ආගම ඒක තමයි කරන්නේ මත්තට පිං පිනිස අසීමිත කාම තණ්හාවේ යෙදෙනවා වෙනුවට මත්තක් ජීවිතෙන් පස්සේ දෙයක් කර්මේ සහ කර්මඵලයේ ඇදහිලක් ඉදිරිපත් කරනවා. ඉතින් මේක කාම තණ්හා අදුරුවන් කිරීම සඳහා දීපු මේ උපක්‍රමය සමහරු කේවල தත්වෙන් බාර ගන්න අන්තිම වශයෙන් බාර අරගෙන පිංකම් කිරීම විසේ පුදුමාකාර උනන්දුවක් ගන්නවා. ඉන් ඒ පිංකම් කරනවා කියන කාම තණ්හාව අතහැරලා ගත්ත මේ භව තණ්හා කොච්චර බැඳෙනවද කියලා කියනවනම් එයාට මේක එහාට යන්න මේ පිංකම් ඉක්මවල යන්න වෙනවා කොටිම කියලා පව්පින් දෙකම ඉක්මවන්න වෙනවයි කියලා කියනවාවත් ඇහෙන්න බෑ. ඒ තරමටම භව තණ්හාවයි බැඳෙනවා. ඒ මොකද එයා දන්නේ මේ භවතණ්ණාව ගත්තේ මේ తాවකාලිකව කාමතණ්ණාව දුරු කරන්න මිස භවතණ්ණාව නිෂ්ඨාව නෙවෙයි. භවතණ්ණාව කේවල తත්වේ නෙවෙයි. ඉතින් ඒක තමයි බෞද්ධයාට අද වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ Tamange සැප බලන්නෙත් නෑ, දරුවන්ගේ බාලගේ සැප බලන්නෙත් නෑ පිංකම් කරන. හැබැයි මේ පිංකම් වල කුසලයක් කියලා හිතාගත්තට අධි කුසලයේ දකින්නකොට මේ කුසලයේ අතාරින්න බෑ. වඩා හොඳ පිංකම දකින්නකොට සාමාන්‍ය පිංකම අතාර ගන්න බැරි තරම් ඒකේ ඇබ්බැහිය නිසා දුරුවන් කරපු කාම තණ්හාව වගේම භව තණ්හාවට බැඳීම ඇති වුණාට පස්සේ ඒකට ආගම වග කියන්න අද තියෙන සමාජයේ තියෙන ප්‍රධානම දේ ඒකයි. නමුත් මේක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරාට බුදුරජාණන් වහන්සේ සාපේක්ෂ වශයෙන් භව තණ්හාව දුන්නේ කාම තණ්හාව తాවකාලිකව දුරු කරන්න විතරයි. ඒක නිසා කාමයෙන් නික්මීම වෙන්වීමක් අවශ්‍ය වෙනවා తాවකාලික වශයෙන් මේ භවගාමී කුසල් සිද්ධ කරන්න. ඒ නිසා අපිට කුසල් මුවාවෙන් කාමය නෑදෑයෝ වස්තු අයින් කරගන්න ප්‍රයෝගයක් තියෙනවා. නමුත් අවාසනාවට වෙලා තියෙන මේ භවතණ්ණාට පුදුම බැඳීමක් ඇති කරනවා. ඊට පස්සේ ඒ කරන පින්කම් වල වැඩි අධි කුසල වලට පෙන්නකොට වැඩි හොඳ පින්කම් පෙන්නකොට ඒව මොනවක්වත් කරන්න බෑ අර පුරුදු පින්කම් ටිකට බෑදෙනවා. මේ භවතණ්හාව අඳුන්වා දීමේදී ගිහියන්ගේ පැත්තෙන් ඔය කියන විදිහට දාන සීල භාවනා කියලා ප්‍රතිපදා තුනක් බුදුහාමුදුරු පෙන්නනවා. දන් දෙන්න සිල් රකින්න භාවනා කරන්න. ඉතින් අර පූර්ණ කාලේ භාවනා කරන යෝගාවචරයෙන් බැලුවොත් සීල සමාධි ප්‍රඥා කියලා ඕකම තමයි කියන්නේ. ඉතින් ඒකේ නා ඊට පස්සේ අර භවගාමී කුසල් කරන ගමන් ගිහියත්ණ්ඩත් වඩා සීලේ ඉස්සරහින් තියෙනවා. එයා දන්නවා මේ පින්කම් කරනකොට සිල්වතෙක් ඉදිරිපත් කරන සිල්වත්ව සිටගෙන පින්කම් කරන එකයි වටිනා කරන්නේ කියලා. තමන්ගේ අපවීම කැපවීම එහෙම නැත්නම් කියනවා නම් ශික්ෂණය හික්මීම එහෙම නැත්නම් দমনය ඉස්සරහින් තියා ගන්න. නමුත් ගිහි ඇත්ත ගොඩක් වෙලාවට තමන් හික්මීම එච්චර එහෙම නැත්නම් ශික්ෂාව එච්චර සලකන්නේ නැතුව පින්කම් කිරීම කරගෙන ඒක හොඳයි. හැබැයි ඊට වඩා වඩා හොඳ එකක් තියෙනවා මේ සිල්වන්ත භාවයේ. ඒ සිල්වන්ත භාවයේ ඉඳගෙන යම් කිසි කෙනෙක් ඒ සීලයක් අරසා කරන තියෙන දුෂ්කර භාවයේ දකිනකොට සිල්පදයක් එක දිගට රකින්න තියෙන දුෂ්කර භාවයේ රකින්නකොට යාට තේරෙනවා නම් මේ සීල මට්ටමේදී අපි කය වචන දෙක විතරයි හික්මවන්නේ සීලය කියලා කියන්නේ සුත්වා සංවරයේ ඥානං ඇසුදේ අනුව සංවර වීමේ ඥානෙ. නමුත් එතන තියෙන කාය වචන දෙක විතරයි මේ කවදාවත් විශ්වාස කරන්න බෑ. ආයසරයක් හිත ඇවිසිච්ච දවසක අර කාය වචන දෙකේ සීමාවල් කඩාගෙන අපි වියතින් වීතික්‍රමණය වෙනවා. සිල්පද කැඩෙනවා. ඒක නිසා මේ ඇති කරගත්ත මේ සීලය yaadෙන්න නම් හිත හදන්න ඕනේ භාවනා කරන්න ඕනේ කියලා අර කුසලයේ අධි කුසල භාවයට යොමුනොත් ඒ හිත මේ පිංකම් කිරීම සඳහා මුළු දවස මුළු ජීවිතය ගත කරන හිත අසත්පුරුෂ බවක් බවත් එයිලා හිතත් හදන මේ අදි කුසලයේ අදි සීලයේ අදි චිත්ත භාවනා අදි ප්‍රඥා භාවනා කළ යුතුයි කියලා සත්පුරුෂ සත්පුරුෂ දෙක තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම සත්පුරුෂ කියලා කියන්නේ නම් අර්ථින් ධර්මයෙන් අනුශාසනා කරන පිට පුද්ගලයෙක් තමයි. නමුත් භාවනා යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් කුසලයේ තිබී අධි කුසලයේ තිබීදී කුසලයේ කිරීම අසත්පුරුෂ වැඩක් කියලා. කුසලයේ අධි කුසලයේ දෙක තේරුම් අරගෙන අධි කුසලයට වැඩි තැන දෙනවා නම් සත්පුරුෂයි කියලා. ඒ අනුව බලනක නම් මොන්ටිසෝරි පන්තියවත් නැහැ කට්ටිය. කිසිම ප්‍රගතිශීලී ලකුණක් පෙන්වන්නේ නැහැ. ඒ තරමටම මේ කුසලයට බැඳිලා තියෙනවා අධි කුසලයේ පෙනිපෙනී. ඉතින් ඒ නිසා එතන තියෙන මේ අසත්පුරුෂ සංසේවනේ අයින් කරන්නේ නැතුව මේ සත්පුරුෂ සංසේවනට එන්න බෑ. ඒ නිසා මේ කුසලය වෙනුවට අදි කුසලයට නැත්නම් දාන සීල කටයුතු වෙනුවට චිත්ත භාවනාවක් කරන්න පෙළඹෙන්න ගත්තොත් ඒක ඔය අපි දන් දෙනවා තරම් ලේසි නෑ. ඒ චිත්ත භාවනාවක ආනිසංස ලබන්න ප්‍රතිපදාවේ යෙදෙන්න දාන දෙනවා වගේ තිල් ලකිනා වගේ ලේසි නෑ. ඒ වෙනුවට සරුවච්චන් වහන්සේ පෙන්නනවා මේ තමන්ගේ කය මේ රූප ධර්මය අරමුණු කරගෙන කොච්චර වෙලා දවස ගත කරන්න පුළුවන්ද එතකොට මේ පුද්ගලයා කාම තණ්හාවත් දුරුවන් කරනවා භව තණ්හාවේ සෑහෙන දියුණුවක් එහෙම නැත්නම් අධි කුසලයකටපත් වෙනවා දවසේ කොච්චර චිත්තක්ෂණ ගාණක් කයේ හිත පාත් ගන්න පුළුවන්ද කියලා. ඉතින් මේක තමයි අපි જાතියක් වශයෙන් අමතක කරගත්ත දේ. ඒක දා උදේ ඉඳලා හැන්ද වෙනකන් චිත්තක්ෂණ කීයක් ඉරියව්වේ හිත පවත්වන්න පුළුවන්ද කියන එක අපි කුසලයත් එක්ක සලකනකොට අව탁සිරු කරලා තියෙනවා. අපි හිතනවා ඊට වැඩිය ගෙජ්ජෝල්ලෝලා බෝ ගහක් වටේ කරගෙන එක හොඳයි කියලා. ඒ නැත්තම් කොඩි අරගෙන සාදු සාදු කී කියන ඇවිදින එක හොඳයි. හඳුන් කුරුපත්තු කරන එක හොඳයි. පහම්පත්තු කරන එක හොඳයි. හයියෙන් අඬ නගා ගාතා කියන එක හොඳයි කියලා. ඇත්තටම පව් කරනවා වගේ, සතුම් මරනවා වගේ, කාමීත්‍යාචාර වැඩි නම් හොඳයි. ඔච්චර කොච්චර වටිනවද? කාම සංඥාව වෙනකොට කාය සංඥාව ගන්න පුළුවන් වුණොත්. ඒක සම්ම කරන්න කුසලයක් නෑ ලෝකේ. නමුත් ඒක හේතු කරලා දෙන්න අන්තිම අමාරුයි කිසිම කෙනෙක් කැමති නෑ මේ කයේ හිත තබාගෙන සිටීම කුසලයක් කියලාවත් තේරුම් ගන්න. එතන තමයි අපි අද හිර වෙලා ඉන්න තැන. ඒ විතරක් නෙවෙයි. ඒක මේ අපේ අපේ රුචර්චකම් මනාපමනාප විතරක් නෙවෙයි. ස්වභාවයෙන් හිත කැමති නෑ මම දැන් මෙතන කියන චෛතසිකේ. ඒකට තමයි අපි සංසාරේ පුරා වෛර කරේ. කොයි වෙලාවක හරි හිත ආවොත් මම දැන් මෙතන කියලා තැනට හිත ලාහට ගෙම්බු ඇවිදිනවා වගේ එක ගෙම්බේ කල්ලන්න ඉස්සලා අනිත් ටික ගෙම්බු පැනලා ඉවරයි. තියන්නම බෑ. අන්න මෙතන සත්පුරුෂ අදහසක් ආවොත් මේ අකාගේ වැඩේ මෙතෙන් ගන්න පුළුවන් තිබ්බ ගමන් පිටපයින්නවා. මම සත්පුරුෂෙක් නා. මම ගන්නව නම් අදිෂ්ඨානයක්. මට මේ පැන්නට මොකද? පිට පැන්නට මොකද කොච්චරක් නැවත නැවතත් කයේ හිත තබා ගන්න මට පුළුවන්ද මම මේක තරම් මගේ කයට මෛත්‍රී කරනවද මගේ හොඳම මිත්‍රයා බවට පත් කර ගන්නවද හැම ඉරියව්වෙම මේ සත්පුරුෂ ගතිය කයේ පවත්වන්න පුළුවන්ද කියලා බැලුවොත් කලාතුරකින් යෝගාවචරයකට මේ Tamanට Tamanගේ තියෙන වෛරය අතහැරලා මේ කයට මේ කුණු පංචස්කන්ධෙට අරමුණක් වශයෙන් සතිපට්ඨානයක් වශයෙන් කායानुපස්සනාව වශයෙන් යත යතාවා කායෝ පණහිතෝ හෝති තත තතානම් පජානාති කියලා යම් යම් ආකාරයකට කය තියෙන්නේ ඒ ඒ ආකාරයට සිහි පිටෝන. ඒක අමාරු බව හැබෑව. අමාරු කියලා කියන්නේ කෘත්‍ය වශයෙන් අමාරු නෙවෙයි අපි ඒක දන්නේ නැතිකම නිසා. ඒ වගේම ඒකට වෛර කරන නිසා. ඒක පහත් කළා සලකන නිසා. කවදාරි හිටියොත් මේ කයේ හිත පිහිටන්න පුළුවන් ගතියක්. එයා තාම නිවන් දැකලා නැහැ. හැබැයි ඒ චිත්තක්ෂණේ කයෙහි හිත පිහිටන හැම චිත්තක්ෂණයකම කේවල පරිපූර්ණ වශයෙන් කියන්න පුළුවන් අශේෂ විරාගයක් වශයෙන් කාම සංඥාව දුරවන් කළා. බුදුජානකසේ සඳහන් කරන්නේ Nirodhiya සත්‍යයේදී ඒ ඒ කාමයාගේ තස්මින් යේව කාමේ කාම තණ්හා භව තණ්හා අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. ඒසා කාම සංඥාව 100ට 100ක්ම දුරු කරයි කියන සහතිකේ දෙන්න පුළුවන්. 100ට 100ක්ම හිත එක චිත්තක්ෂණයක කයේ හිටිනවා. ඉතින් ඒ නිසා යාට මෙලෝ වශයෙන්ම අත්හදා බලන්න පුළුවන්. සදාකාලික නෙවෙයි, දවස පුරා නෙවෙයි, එක චිත්තක්ෂණයක මම කාම සංඥාට උත්තරයක් දුන්නයි කියලා. ඒකේ හොතටම පැහැදිලි වෙන දේ තමයි කයරේ හිතාව දැන් අහන්න ඕනේ. මම දන්නේ කොහොමද කයරේ හිතාවයි කියලා. ආවයි කියලා හිතන්න පුළුවන්. නමුත් ආව බව දැනගන්න. ඒක පුළුවන්ව පෙන්න දේ ටික ප්‍රත්‍යක්ෂ කළ හැකියි. හිත කයට හිත ආවයි කියලා කොහොමද දැනගන්නේ? දන්නේ නැතුව මං කයේ හිත ඉන්න තියාගෙන ඉනවා කියලා ඕන කෙනෙකුට හිතන්න පුළුවන්. ඒකත් හොඳයි. ඊටදී වඩා හොඳයි යම් ආකාරයක පිට ගියේ හිත නැවත කයට ආවට පස්සේ කොහොමද දන්නේ දැන් හිත කයට ආවයි කියලා? සක්මණෙන් හිත පිට ගිය වෙලාවේ නැවත කයට ආවට පස්සේ මොකෙන්ද දන්නේ? පරියන්කේ ඉන්න වෙලාවට පිට පිට ගිය හිත, කාමයට ගිය හිත නැවත තමන් කයට ආවට පස්සේ කොහොමද දන්නේ? බත් කන ගමන් පිට පිට ගිය හිත නැවත බත් පිඟාන කන පිඟානට හිතට ආවයි කියලා දන්නේ කොහොමද කියලා මෙන්න මේක ප්‍රත්‍යක්ෂණය කරන්න පටන් අරගත්තොත් එතන තියෙනවා පුදුමාකාර සත්පුරුෂ ගතිය. කොටිම්ම කියනවනම් තමන්ට තමයි මෛත්‍රී කරන එකම මිනිසයා විතරයි. අපි මේ බොරු මෛත්‍රියක් අල්ලගෙන නැටුවට Tamanට වෛර කරන ගමන් කොහොමද අපි තව කෙනෙකුට මෛත්‍රී කරන්නේ? කොයිම චිත්තක්ෂණයක හරි හිත ගත්තාම මම දැන් මෙතන ඉන්නවා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා සමබරව වාඩි වෙලා ඉන්නවා ලීච ස්වරූපයෙන් වාඩිලා ඉඳි මේට වැඩි සක්විති රජකමක් නැහැ ඒක දන්නේ නැතු අනේ මට ඉන්දියාවේ යන්න හම්බුනේ නැහනේ දඹදිව යන්න හම්බුනේ නැහනේ අරක හම්බුනේ නැහනේ මේක හම්බුනේ නැහනේ කියලා මේ ඉන්න චිත්තක්ෂණෙත් වසුරු හෙලා ගන්නවනම් ඒ චිත්තක්ෂණේ කිසිම විදියට කාම සංඥාවට අශේෂ විරාග නිරෝධයක් දුන්න බවක් හිතා ගන්න බෑ. ඒක නිසා කාය සංඥාවේ හිත තියලා ඒක අගය කරන සමාදම් වෙන ආඩම්බරණ චිත්තක්ෂණ අපිට කරන සත්පුරුෂ චිත්තක්ෂය. ඒක සත්පුරුෂයි. සත්පුරුෂය කියන්නේ තමන් තමන් එක ජීවත් වෙන. ඒ චිත්තක්ෂණේ. මීට වැඩි සැපක් මේ ජීවිතේ නෑ. කොටින්ම කියනවනේ ඕකටම නිවන කියලා කියන්න පුළුවන්. යම් චිත්තක්ෂණයක කලබල වෙච්ච හිතක් ඇති වෙච්ච ගමන් මේක කරණ තියෙන කයට හිත ගන්න එකයි. කයට හිත ගත්ත ගමන් ඕකට තමයි කාම තණ්හාවේ නිරෝධ සත්‍ය කියලා කියන්නේ. කාම තණ්හාවෙන් නිවන කියන්නේ. ඉතින් කවුද ඉන්නේ මට කරදරයක් වෙච්චාම කයට හිත ගන්න එක වළක්වන කෙනෙක්. මායාවත් කෙලෙසයක්වත් අල්ලපු ගෙදර අල්ලපු ගේවත් ඕව වළක්වන්නේ නැහැ. දන්නේ නැතිකම විතරයි තියෙන්නේ. ඒකට අවිද්‍යාව කියලා කියනවා. ඒකට තෘෂ්ණාව කියලා කියනවා. ඉතින් කවදාද මේ කාය සංඥාට හිත ගන්න පුළුවන් වුණොත් එතන සත්පුරුෂ සත්පුරුෂ දෙක දන්නවනම් ඊයට හෙටට යන හිත, අනුන්ගේ කායට යන හිත, අතෙන්ට යන හිත අසත්පුරුෂයි. මම දැන් මෙතන ඉන්න හිත සත්පුරුෂයි කියන මේ කාරණාව හෙලි කරගත්තා නම් මිනිස්සෙකුට ඒ මිනිස්යාගෙන් කැපිලා යන දුක්ඛන්දරාව ඒ කියලා නිම කරන්න බැරි තරම්. එයාට ලැබෙන සැප කන්දරාව හිතා ගන්න බැරි තරම්. ඒ තරම්ම ලොකු වෙනසක් මේකට ඇති කරනවා. නමුත් අපේ තියෙන ඒ සද්ධර්මයේ ඇහිච්ච නැතිකම, සත්පුරුෂ සංසිවනේ නොලැබිච්ච ගතිය නිසා පැදුරටත් නොකිය හිත පිටපයි. ඒකේ ප්‍රශ්නයක් නෑ. පැදුරට නොකිය හිත පිටපයින් එක තමයි සංතාරිකය. ඒක තමයි කර්ම ශක්තිය කියන්නේ. නමුත් අපිට කොච්චරක් පුළුවන්ද නැවත නැවත කයෙහි හිත පිහිටන්න කියලා බැලුවොත් බුදුචානන්සේ මේකෙදි බොහොම ලස්සන උපමාවක් උපමාවකුත් නෙවෙයි කාරණාවක් කියනවා මේ අපි කයට වෛර කරන එකත් මේක නොදන්නකමටත් අමතර තව එකක් තියෙනවා කයට හිත ගත්තට මේකේ හොඳක් දකින්න නැහැ මේකේ තියෙන දෙතිසක් කුණප අසුචි ඒක නිසා කයට හිත ගත්තට පස්සේ මේක දඹරත්තරන්වත් ප්ලැටිනම්වත් මිනුමිතුවත් සුවඳ තුවරලාවත් රත් හඳුන්වත් සුදු හඳුන්වත් මේකේ නැහැ. තියෙන හරියක් තියෙන්නේ අසුචි. ඉතින් ඒක නිසා හිත කැමැති නැහැ. ඒ නිසා ගෑනු කැමැති පිරිමින්ගේ කයට හිත දාන්න. පිරිමි කැමැති ගෑනුන්ගේ කයට හිත දාන්න. ඒකත් අසුචි තමයි. නමුත් ඒකේ තියෙනවා පුදුමාකාර කාම තණ්හාව. ඒ වෙනුවට තමන්ගේ කයට හිත ගන්න එකේ ওই කෑණියෙක් පිරිමියෙක් කෙරේ කයට දාන තරම් භව තණ්හාවක් එන්නේ නැහැ. පිරිමේ ගෑනු කෙනෙකුට දාන තරම් භවතණ්ණාවක් එන්නේ නිසා බුදුරජාණන් වහන්සේ කිසි පැකිලීමක් නැතුව කියනවා කාමතණ්ණාවේ අධේත විරාග නිරෝධයක් දකින්න කැමති නම් චිත්තක්ෂණ වශයෙන් ඒවට කියනවා තදංග වශයෙන් කයට හිත දාලා බලන්න කොච්චර චිත්තක්ෂණයක් කයේ සැතපෙනවද හිත කියලා. කයේ සතුට වෙනවද හිත කියලා. ආනේ දාට තේරෙයි. මහා සම්පූර්ණ නිවන ලබන්න බැරි වුණාට සෝතාපට්ටි භාවයට නැති වුණාට මං සෑහෙන තොගේක කාරණා කාරණා ඉෂ්ට කරගෙන තියෙනවා මම වෙන්දට වැඩිය කයේ හිත පිහිටුණා. මේක කාට හරි අත උසලා කියන්න පුළුවන් නම් මේ හේතු කරන ඇතුව කොලිමගේ අතුරු සාක්ෂි ඇතුව මෙන්න මේ මේ හේතුවෙන් මම දන්න මගේ හිතේ තියෙන කයේ කියලා යම රජුරු ඉස්සරහට කියන්න පුළුවන්. ඕන කෙනෙකුට කියන්න පුළුවන් කිසි බයක් නැතුව මම වෙන්දට වැඩිය මගේ කයට ප්‍රිය කරනවා. ඒ ප්‍රිය කරනවා කියන්නේ මේ රූපලාවන්‍ය වඩන්න හදනවා, දොඹකරයක් හදන්න හදනවා, පුරුෂෙක් මේ මේ අයෝමේ පුරුෂයෙක් වෙන්න හදනවා නැත්නම් රූප සුන්දරියක් වෙන්න හදනවා කියන එක නෙවෙයි කායේ කාය අනුපස්සී විහෙරති. මෙතෙන්ට ගියාට පස්සේ මේ කඩීම පැන්නනම් බුදුචානන්සේ සඳහන් කරනවා කයට ගත්ත හිත මේ කයට ආපු බව විස්තර කරන්න බෑ කිසිම කෙනෙකුට ධාතු හතර කියන්නේ නැතුව. එතන තමයි අපි ගුළු වෙන තැන. කයට හිත ආපු ගමන් අපිට දැනෙන්නේ එක්ක උණුසුම් සිසිල් ගතියකින් එක්ක තද හැලු ගතියකින් එක්ක වැగిරෙන පිඩු කරන ගතියකින් එහෙම නැත්නම් කම්පන චංචල ගතියකින් මේක හෙලිකරන්න අද දවල් ප්‍රශ්න කියවනකොට බලන්න කී තිනේ ඒ කයට හෝ ආනාපාන කයට හෝ සක්මනට හෝ හිත දැම්මට ඒ දැනෙන දේ කාය සංඥාවේ තිබුණු දේ ධාතු මනසිකාරයට දාන්න යනකොට පුදුම පැකිලීමක් ඇති වෙනවා ඒක නිකන් ග්‍රීක භාෂාව ඉගෙන ගන්නවා වගේ. එහෙම නැත්නම් මේ දෙවෙනි භාෂාව ඉගෙන ගන්නවා වගේ. පුදුම පැකිලීමක් එනවා. මේ කය වැටෙන්නේ කොහොමද කියලා අහන එක විස්තර කරන්න. කාට හරි පික් කියන්න පුළුවන් නම් මම ආස්වාස් ප්‍රසවාසයේට කයර ගත්තට පස්සේ මට වායෝ ධාතුව වැටුණා නැත්නම් ආනපානෙ වැටුණා මට හොඳට නාස්පුඩු පුරවාගෙන ඉහළට යනවා තේරෙනවා සිසිල් ගතියක් තේරෙනවා. නාස්පුඩු පුරවාගෙන පිටට යනවා තේරෙනවා උණුසුමක් තේරෙනවා. මට වම්නාස්පුඩුවේ උද්පිටියේ හැපෙනවා තේරුණා. දකුණුනාස්පුඩුවේ පිටියේ පිට වෙනකොට හැපෙනවා තේරෙනවා කියලා මේ මේ ධාතු ලක්ෂණ ඒක අමාරු බව මම පිළිගන්නවා. නමුත් මේ පිළිසෙට මම හිතන්නේ ඒක එච්චරම ග්‍රීක භාෂාවක් කියලා. මේක කියන්න පුදුම ගොළු ගතියක් තියෙනවා. එන්නෙම නැහැ. ඔය කොච්චර જાති කරත් ඒක එන්නේ නැත්තේ මොකද? ධාතු වලට යනකොට මම යට ඉන්න බෑ. ධාතු වල ගෑනු පිරිමි නැහැ. ධාතු වල ඇතුලේ පිට නැහැ. ධාතු වල මනාපමනාප නැහැ. ධාතු වල සියුම් ගොරෝසු ගති නැහැ. රුචි අරුචි ගති නැහැ. මේ නිසා නොපෙනෙනව නෙවෙයි අපිට පේන හැමදේම මමයා කියන මල්ලට දාගන්න ඕන. ධාතු ගුණ වල ඇත්තේ නැහැ. ඒ නිසා කාට හරි මේ කාමයක් දුරවන් කරලා ගත්ත මේ කාය කාය සංඥාව ප්‍රත්‍යක්ෂණය කරන උරගා දකින අස්පනා පිට දකින මොනවද කියලා දැක ගන්න පුළුවන් වෙන මේ ඒ ඒ වෙලාවට දැනෙන කම්පන චංචල උණුසුම් සිසිල් ගති හෙලි කරන්න පුළුවන් නම් එයා කොහොමඩත් විශ්වගත මිනිසෙක් වෙනවා. එයා ඊගාවට ඒ ඕන වෙලාවකට තේරුම් ගන්න පුළුවන්. මගේ හිතේ මේ කයේ එක පැත්තක රත් වෙනවා දැනුණා. ඒක තමයි කරදර මාත්‍රමක රත් වෙනවා දැනෙනවා රස්ටි වෙලාවක. සීතල වෙලාවක නම් ඒක සැපක් විදියට රස්ටි වෙනවා දැනෙනවා. නමුත් මේ රස්නිය මේ තේජෝ ධාතුව දන්නේ නැහැ මේ වැඩ කරන්නේ ගෑනු ඇඟකද පිරිමැක්කද කියලා. තේජෝ ධාතුවට ඕනකමක් නැහැ කාටවත් වද දෙන්න හරි හැප දෙන්න හරි. ඒ මතුවෙච්ච තේජෝ ධාතුවෙන් මේක මගේ කකුල ඒක මට සැපයි ආදී වශයෙන් මේ තකතිරු කතාව කරන්න මමයා ධාතුවට අමුණන්න මෙපාය. ධාතුවට මමයා වක් කරන්න මෙපාය. මේ ධාතු ගුණ වලට මමයා ආරූඪ කරන්න එපාය. නැත්තම් කොහොමද දන්නේ මේ උණුසුමක් ලැබිච්චාම සීතු කැපත්ද දුකද්ද කියලා. මෙන්න මෙතන තියෙනවා විශාල විස කැපීමක්, ඉරි පැන්නුමක්, මල් පැන්නුමක්. ඒ නිසා කාය සංඥාවේ තියෙනක රූප සංඥාවට මේ ධාතු ගුණවලට යොමු කරන්න පුළුවන් නම් එතන තමයි මේ සප්පුරුෂ සංසේවනේ අමාරුම කමඨාන් සුද්ධ කිල්ල තියෙන්නේ. කාටවත් තේරෙන්නේ නැහැ ආස්වාස වැටෙන්නේ කොහොමද කියලා ඇහුවොත් ප්‍රසවාසය වැටෙන්නේ කොහොමද කියලා ඇහුවොත් වම නෙවෙයි දකුණ නෑ දකුණ නෙවෙයි වම ආදි වශයෙන් වැටෙන්නේ කොහොමද කියලා ඇහුවොත් කතා කරලම කියනවා කියන්න දන්නේ නැහැ කියලා. ඒ තරම් ඇත්තටම අපිට ඕනකම තියෙනවා මාන කරන්න බෑ. මේක හෙලි කරපු දවසේ යම් දවසක යෝගාවචරයට මේ পায় තියෙනකොට වමේ මට මේ ටිකයි වැටුනේ. දකුණේ මේ ටිකයි වැටුනේ. බත් කනකොට මට මෙහිමයි වැටුනේ. වැසිකිලි කැසිකිනකොට මෙහිමයි වැටෙන්නේ. අත නමනකොට අත දිගානකොට වැටෙන්නේ මෙහිමයි. රූප බලනකොට වැටෙන්නේ මෙහෙමයි කියලා ඒ ඇතිදී ඇති හැටියට භූතම් භූතතෝ පස්සත කියන විදිහට හෙලි කරගන්න පුළුවන් නම් ඒ කෙනාට කියන්න පුළුවන් මේ භවයේ කොච්චර ගෑනු භවෙන් පිරිමි භවට ගියත් පිරිමි භවෙන් ගෑනු භවට ගියත් රජ වුණත් බලු වුණත් මේ ධාතු හතරෙන් එහාට මොකක්වත් නැහැ මොන විදියට අනලා ගැහුවත් මේ හතර සෙල්ලමක් විතරයි භවය කියන්නේ. ඒ නිසා මේ දැන් හම්බ වෙනට අමතරින් මොකක්වත් හම්බෙන්නේ නැහැ මෛත්‍රී බුද්ධ සාසනේ. මොකක්වත්ම අලුතෙන් හම්බෙන්නේ ඊගාව ආත්මෙත්. මොකක්වත්ම හම්බෙන්නේ අපිට රජකම හම්බුණත්. මොකක්වත්ම හම්බෙන්නේ අපි දිවි ලෝකෙ ගියා. මේ ධාතු හතර විතරයි මේ දැන් එක එපානම් ඔය හතරේ මිස වෙන මොකක්වත් මේ භවයේ ඇත්තේ නැහැ. මේ හම්බෙච්ච එකෙන් උඩ වැඩි දෙයක් ඇත්තේ නැහැ. එනිසා මතුවෙන මතුවෙන ධාතු ගුණ රූප ලක්ෂණ ඒ ඒ වෙලාවේ හඳුනා ගන්න පටන් අරගත්තොත් නොබෝ කලකින් ඒ යෝගාවචරයට ධාතුන්ගේ භාෂාව තේරුම් ගන්න පුළුවන් වෙනවා. ප්‍රධානම දේ තමයි මේ ධාතුන් වල ස්ත්‍රී පුරුෂ ගතියක් නැහැ. අපි ඒකට බැඳිලා තිනවා බුදුම විදියට මේ පුරුෂ අයිතිවාසිකම් දිනා ගන්න, ස්ත්‍රී අයිතිවාසිකම් දිනා ගන්න මෙවට ඌලියම් කරන්න යන නිසා අපිට ධාතු ධාතු වශයෙන් දකින්න බෑ. දකින් නැතිකමම නෙවෙයි. ඒක හෙලි කරනකොට මම නැති වෙනවා. ඉතින් ඒක නිසා යම් දවසක ධාතු ලක්ෂණ බලන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරයට කීත හැකි දැන් මේ යෝගාවචරයා සතිය පිහිටුවන්නේ ඒ මතුවෙන ධාතු ලක්ෂණ මත. උණුසුම ගතිය මතුවෙන එක සැප වුණත් දුක වුණත් මේ උණුසුමත් තමයි මම තතිය දැන් සීතල ගතිය මත, කම්පන ගතිය මත, චංචල ගතිය මත, වැగిරෙන ගතිය මත, පිඩු කරන මතිය මත, තද ගතිය මත, කුණුසුම් ගතිය මත. මෙන්න මේ බව යෝගාවචරයට සපේලා උත්තර දෙන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට තේරුම් ගනි මේ සතිය පිහිටුවඬ සතිපට්ඨානය කරන යෝගාවචරය කයෙහි පිහිටවපු සතුවේ සියුම් කරන්ඩ ඊට වැඩිය ඒකෝදි භාවයකටපත් කරන්ඩ ඒකාග්‍ර භාවයටපත් කරන්ඩ කය ඇතුලේ තියෙන මේ හතර මහා ධාතුන්ගෙන් එකකට හිත යොදලා ඒක තමයි වැටෙන හැටි හෙලි කරන්න ගියාම එයාට තේරෙනවා මේ අරමුණක රූප ධර්මයක සතිය පිටවන හැටි. ඒකට ඉඳ ගන්නම ඕනේ නැහැ. ඒකට ඇවිදින්න සක්මන් මළුවකටම යන්න ඕනෙත් නැහැ. ඕන ඉරියව්වක ඉන්න ගමන් ඒ ධාතු හතර නැත්තනක් ඇත්තේ නැහැ. ඒ මතුවෙන මතුවෙන ධාතුවේ සතිය පිහිටවන්න ගියාම ඒක මේ පැදුරක් කියලා ගත්තා වගේ මුළු දවස පුරාම Tamanට අත්දකින්න පුළුවන් භාවනා කරනවා කියලා සතුටු වෙන්න පුළුවන් කුසලයක් රැස් වෙනවා ආන්නේ විදිහට කරන ගියාට පස්සේ මේ යෝගාවචරයට සත්පුරුෂ ගතිය වෙන්නේ මේ දී ඇති චිත්තක්ෂණය මත වෙන ධාතු ගුණේ හිත පවතිනවනේ ඒක හොඳයි අතීතයට ගියා නම් අනාගතයට ගියා නම් තව කෙනෙක් ගාවට ගියා නම් තව තැනක් ගාවට කෙනෙක් හොඳ නැහැ. ඒ නිසා මෙයා ධාතුව සරණ ගියාම ඊ ගාවට මේ යෝගාවචරයට දෙනවා බරපතල අභ්‍යාසයක්. මේ ධාතු දැක දැක දන දන ගෙවිලා දැන් කොහෙද සතිය පිහිටවන්නේ? ඉස්සෙල්ලා නම් අපි දැන් සතිය පිහිටියක් නැතත් කාමේ තමයි හිත තිබ්බේ. පස්සේ කයට හිත ගත්තා. ඒක ලොකු ප්‍රතිපදාවක්. ලොකු පීමක් කයට ගත්ත හිත ධාතුන්ට ගත්තා රූපෙට යම් වෙලාවක යෝගාවචරය ඉන්න ඕන වෙලාවක දැන් මෙතන හැම කෙනෙක් වාඩි වෙලා ඉන්නවා මාත් වාඩි වෙලා ඉන්නවා මේ වාඩි වෙලා ඉන්න බව මට වැටහෙනවා. ඒ වැටහෙන්නේ මේ හැප්පෙන තැන් වලින්. එහෙම නැත්නම් මේ කයේ පිහිටලා තියෙන විදිහට උලන් වදින විදිහට තේරෙනවා. ආන්නේ වගේ මේ ඇති දෙයක ධාතු කියලා කියන්නේ ආස්තිකත්වය රූප ධර්මයාගේ ආස්තික ප්‍රඥප්තියට කියනවා ධාතු කියලා. මෙයාගේ නාස්තික ප්‍රඥප්තියක් තියෙනවා අවකාශය කියලා. යම් වෙලාවක ධාතු බල බල බල බල ඉනකොට පේන පේන ධාතුව නම් කරනකොට පේනවා මේ අවකාශයේ තමයි මේ ධාතු නටන්නේ විශාල අවකාශයක ධාතු මුළු අවකාශයත් එක්ක බලනකොට ඉතාමත් සුළු ප්‍රතිශතයක් හැම ධාතුවම බල බල හැම ධාතුවම මෙනෙහි කර කර නැත්නම් හැම ධාතුවම වටහා ගනිමින් ගියොත් නොබෝ කලකින් ඒ යෝගාවචරයට ඒ අරමුණ ගෙවන් වෙනවා සියුම් වෙනවා නොපෙනෙන පැත්තකට යන බවක් එන්න පටන් ඒකේ යෝගාවචරගේ දක්ෂකමක් නෙවෙයි ඒක චිත්ත නියාම ධර්මයක්. අපි ගත්තොත් ආස්වාස් ප්‍රසවාසය කියලා අපි ගත්තොත් පිම්බීම හැකිලිම කියලා වැඩි වේලාවක් ඒ පිම්බීම හැකලින් බලන්න හිටියොත් ඒක එන්න එන්න ගෙවෙන්න පටන් ගන්නවා. වැඩි වේලාවක් ආශ්වාස ප්‍රශ්වාසයේ බැලුවොත් ගෙවෙන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයට සත්පුරුෂ සංසේවනයේ අවශ්‍යයි. ධාතු නැති වුණත් සතිය පවත්වන්න පුළුවන් කියලා තේරුණා. ඇති ධාතුන්ගේ සතිය පවත්වලා පුරුදු කරගත්ත යෝගාවචරයට මේ ධාතු නැති වුණත් වඩන ලද සතිය කැඩෙන්නේ නැහැ. ඒක නිසා ධාතුන්ගේ අභාව ප්‍රඥප්තිය ධාතුන්ගේ නැති තන හිස්තන අවකාශේ හිත පවත්තන්න ගියාම ඒක ඉතින් හරියට මේ ආශෙන්තරව පැදපු කෙනෙක් අජට අවකාශයේ ආනෙකට ගියා වගේ මේ පොළවේ තියෙන ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ නැහැ. එතකොට තියෙන්නේ හිස් බවක් බරක් නැති තත්වයක්. අන්නේ වගේ ධාතුන් ගෙවිච්ච තැන කාම සංඥාව තියෙන කෙනාට රූප ආශාව තියෙන කෙනාට කයට ආශාව තියෙන කෙනාට ජීවිතයට බය තියෙන එක්කනට විශාල බයක් ඇති වෙනවා. විශාල අසරණ ගතියක් ඇති වෙනවා. විශාල ආතබූත තේරුම් ගන්න බැරි තත්වයකටපත් වෙනවා. ඒ නිසා කාම සංඥාව තේරුම් ගන්න ඕන. කාම සංඥාව ගෙවම් කළා කාය සංඥාව තේරුම් ගන්න ඕන. කාය සංඥාව ගෙවම් කළා රූප සංඥාව තේරුම් ගන්න ඕන. රූප සංඥාව ගෙවම් කරලා කරලා යමක් නැති තැනට යන්නේ අහම්බෙකින් නෙවෙයි. ඒක නිකන් මේ දෙයිය දුන්න එකක් නෙවෙයි. යෝගාවචරයට මේ සාපේක්ෂව එක එකක් ගෙවම් කරමින් ගෙවම් කරමින් අවකාශයේ එනත අරූපේ එහෙම නැත්නම් අභව ප්‍රඥප්තියේ එහෙම නැත්නම් හිස්තන සතිය පවත්වන්න පුළුවන් කියලා දැනගත්තොත් ඒ යෝගාවචරයට ඒත් අනතුරක් තියෙනවා ඒ මොකද කාමයට ආස කරා වගේම මෙයා කාමයේ ගෙවම් කරන ගත්ත රූපයට ආස කරන්න පටන් ගන්නවා. රූපේ ගෙවම් කළ ලැබෙන මේ අරූපෙටත් අර වාගේම ආතාවක් ඇති වෙනවා. අර වගේම රුචිකමක් ඇති වෙනවා. බැඳීමක් ඇති වෙනවා. ඉතින් ඒ නමුත් මේ බැඳීම ඊටාම උසස් එකක්. මේ කාම තණ්හාවක් නෙමෙයි භව තණ්හාවක් නෙමෙයි මේකට විභව තණ්හාව කියලා බුදුරජාණන්සේ අඳුරලා දෙලා තිනවා අරූපේ නැස්චාර්තේ අවකාශයේ හිස්තන සතිය පිහිටවුවාම ඒ කිසිම බැඳීමක් නැහැ සත්පුරුෂයාට ඒක තේරෙනවා මහා දෙනගක් මැද අවුල් පාසයක ගිය මිනිස්සයා විශාල වෙල්ෙලියකට ගියා වගේ කිසිම බාධාවක් නැතුව වැඩ කරගෙන යන්න පුළුවන් ගතියක්. එහෙම නැත්නම් ලොකු ට්‍රැෆික් ජෑම් එකකට අහු වෙලා ගමනක් හදිස්සි වෙලා තක්කු මුක් වෙලා ඉන්න කෙනාට ට්‍රැෆික් ජෑම් එක ඉවර වෙලා හොඳට පාර තියෙන වෙලාවක් හම්බ වෙනවා ඇති වෙන්නේ යන්න පුළුවන් කියලා. ඒ සත්පුරුෂයාට අසත්පුරුෂයාට මහා පාළුවක් දැනෙන. මහා කම්මැලිකමක් දැනෙන. මහා නීරස ගතියක් දැනෙන. මහා එපා වෙච්ච ගතියක් දැනෙන. විශාල සැකයක් පහරන, විශාල බයක් පහරන, විශාල අනතුරුදායක තත්ත්වයක් පහළ වෙනවා. ඉතින් අන්න එතනදී භාවනා කරලා කරලා කරලා මේ අරමුණ ගෙවම් කරලත් සද්ධර්ම ශ්‍රවණේ ඒ වෙලාවේ නොලැබුණොත් ඒ කෙනා මේ මේක පාළු ගතියක්, මොස්පේන්තු ගතියක්, කාලකන්න ගතියක් කියලා අර නැති වෙච්ච ආනපන හොයන්න යන්න ඉඩ තියෙනවා. නැති වෙච්ච කය හොයන්න යන්න ඉඩ තියෙනවා. නැති වෙච්ච මූල කර්මස්ථාන හොයන්න යන්න ඉඩ තියෙනවා. ඉතින් මෙතෙන්ට එනකම් මූල කර්මස්ථානේ ඇත්තටම හැරමිටියක් වගේ, සත්පුරුෂයෙක් වගේ, කල්යාණ මිත්‍රයෙක් වගේ උදව් කරනවා. දැන් මූල කර්මස්ථානේ නැතුව සතිය පවත්වන වෙලාවේදී මූල කර්මස්ථානේ හොයනවා කියන්නේ ආයෝනසමනස්කාරය. මූල කර්මත්තන්නේ නැතුවත් සතිය පවත්වන්න පුළුවන් කියන එක යෝනිසුමනස්කාරය. ඉතින් එතකොට මෙතෙක් කියප එකත් එක දැන් ඔන්න හුරස් වෙන්න පටන් ගන්නවා. මම දන්නවා මේ අපි වෙනකොට පීවර හතරක් විතර ඉදිරියට ගිහිල්ලා ඒක නිසා සමහරුන්ට දැන්නම නිින්ද ගිහිල්ලා ඇති. නිින්ද යන්න ඕන මෙතනදී. මොකද මේ මේක අල්ලනවා කියන එක કોઈ භූගෝල ඉතිහාසය ඉගෙන ගන්නවා වගේ එකක් නෙවෙයි. ඊට වැඩිය කැප වෙලා අප වෙලා කරන්න ඕන එකක්. මෙතෙන්ට නොගිය කියන එක නෙවෙයි මම මේ අභියෝග කරන්නේ. මෙතෙන්ට ගියාට පස්සේ ඒකට අනුග්‍රහ කරන්න දන්නේ. එතෙන්දී සත්පුරුෂයෙක් වෙන හැටි දන්නේ. අපි කරන්නේ මාර තන්පත් වුණාට පස්සේ එක්ක හයියෙන් හුස්මක් ගන්න. එන ඇත් දෙක අරලා බලනවා ගෙදරින් ගෙන ආපු බඩු සෙට් එක එහෙම සෙට් එක තියනවාද කියලා. මොකද ගෙදර යනකොට මේව නැති වුණොත් එහෙම ගෙදර මිනිස්සු accounts බලලා කිව්වොත් මේ මේ කෑලි ගෙනිච්ච ගෙනාවේ නැහැ කියලා. එතන මල කචල් එකක් යනවනේ. ඉතින් විජහට බලනවා අතපත ගාලා කෑලි සෙට් එක තියනවාද කියලා. මොකද ඒ අවකාශයට යනකොට මොකක්වත් තේරෙන්නේ නැහැ. ඉතින් එයාට මහා බයක් ඇති මෙන්න මේ බයර තමයි කෙලස් කියලා කියන්නේ. ඒ බය තමයි මාර පාක්ෂික. මෙතන සද්ධාව තියෙනවා මෙතන කුසල ඡන්දේ තියෙනවා මෙතන අදිමොක්කේ කියලා පෙරදක්ම තියෙනවා නම් එයා දන්නා මේ මෙච්චර මේ දෙතිසක් කුණපවූ කය අස්පනා පිටම නොදැනෙන තැනට ගෙනියන්න පුළුවන් උනේ බුදුහාමුදුරන්ගේ දක්ෂකම. ප්‍රතිපදාවේ දක්ෂන මගේ තකතිරු මනස මගේ අවිද්‍යාව, මගේ තෘෂ්ණාව ඒකට බයක් ඇති කරනවා. කුකුසක් ඇති කරනවා. සැකයක් ඇති කරනවා. එයා කියනවා ආයෙත් හුස්ම ටිකක් ගනි. ආයෙත් දත ගාලා බලපන්, ඇත්ත කරලා බලපන්. මොකද මේ මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මං කියන්නේ කාටවත් පුළුවන් කියලා. පළවෙනි වතාවට මේක වුණාම කලබල නොවී ඉන්න කලබල වෙනවා. නමුත් සත්‍ය ධර්ම ශ්‍රවණේ ලැබෙනවා නම් යෝනිසෝමනස්කාරයේ තියෙනවා නම් සත්පුරුෂ සංසේවනේ තියෙනවා නම් එයාට හොඳට කැඳේ ගලබීර වගේ කියනවා. කාම සංඥාව තේරුම් ගන්නද ඊට පස්සේ කයට හිත ආපුවාම ඒක තේරුම් ගන්නද ඊට පස්සේ මේ ධාතු මනසිකාරයට ආනාපාන හිත ආපුවාම ඒක තේරුම් ගන්නද ඒක ගෙවන් වෙලා නම් අර පියවර 1 2 3 4 විදියට නම් ගිහිලා තියෙන්නේ මේ ඇති කරගත්ත தത്വෙට අවුල් පාස දාන්න එපා. මේ පෑදීදියට බොරදිය දාන්න එපා. මේකට අනුග්‍රහ කරන්න පිට යෝනිසෝ මනස්කාරයෙන් උදව් කරන්න මෙතන සද්ධර්ම ශ්‍රවණය අවශ්‍යයි සත්පුරුෂ වෙන්න නවත් යෝගාවචරය හිතාමතා කෙරුවොත් කරන්නෙම අසත්පුරුෂ වැඩ මෙතෙන්දී සර්වචන් සඳහන් කරනවා මේ සතියට වැඩේ බාර දීලා කිසිම දෙයක් හිතන්න යන්න එපා කිසිම දෙයක් මතන්න යන්න එපා හිතන්න මතන්න ගියොත් කෙලෙස් මේ සතියට වැඩේ බාර දෙන්න කිසි කෙනෙක් කැමති නැහැ හැම කෙනාම මෙතන නෑ නෑ මම මෙතනදී වින්නේ මේ නිකම්ම නිකං <clears throat> අරමුණක් නැතු ඉන්නවට වැඩිය එක්කෝ අනිච්චන් දුක්ඛං නැත්තම් බලවොත් නරකද එහෙම නැත්තම් ආයෙ නැති වෙච්ච ආනපන හෙව්වොත් නරකද එහෙ නැත්තම් නිකං ඉන්නට මෛත්‍රී භාවනා කෙරුවොත් හොඳ නැද්ද බුද්ධානුසුති කිරුවොත් හොඳ නැද්ද කියලා අර ඇති කරගත්ත අර ඊස්තැනට මොනවා හරි දාන්න මේක ගොඩාක් මේ තකතිරුකම කරන්නේ බෞද්ධයා විතරයි අබෞද්ධයෙකුට කියලා දුන්නොත් මේ තියෙන තාක් දේවල් ඝර්ෂණයක් නැති දෙය කියලා කියන ඝර්ෂණය නැති තැනක් විවේක තැනක් පුළුවන් තරම් තියෙන තැනින් නැත්තඳ කියලා විවේක වේයන් කියලා තේරුම් ගත්ත මනුස්සය කරනවා. බෞද්ධයාට නම් කොච්චර කිව්වත් පිළිගන්න කැමති නැහැ. ඉතින් යාට සද්ධර්ම සද්ධර්ම ශ්‍රවණය අවශ්‍යයි. ඒ සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ ජාතක කතා කියලා දෙන එක නෙවෙයි. ඒව නැත්නම් මේ කුමරු කුමරි කතා කියලා දෙන එක නෙවෙයි. මෙන්න මේ ඇවිල්ලා තියෙන තැන මෙන්න මේ මේ පියවරල ඇවිල්ලා තියෙන්නේ. ඒක තමන්ම තීරුම් ගන්නොත් එන්න බුදුහාමුදුරු එන්නේ නැහැ. ඔතෙන් ගුරුහාමුදුරු එන්නේත් නැහැ. අන්න එතනදී මේ ඇතිවෙච්ච මේ අවකාශය මේ ඇතිවෙච්ච අභව ප්‍රඥාප්තිය මේ ඇතිවෙච්ච හිස්තන තනා වඩා ගන්න පුළුවන් තරම් හුරු කරගන්න මේක තමයි කෙලෙස් අඩු හොඳම තැන පුළුවන් තරම් වෙලා මේකට අවුල් පාස දාන්න තු ඉන්න මොන જાත් කිරුවත් කරන්නේ ඒක නිසා මහා කොට්ටිත ස්වාමින් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් අහනවා එවත්නි සාරිපුත්‍රයනි තමන් භාවනා කරමින් හිටපු අරමුණ ගෙවුනට පස්සේ එතන යමක් තියනවද සාරිපුත්‍ර කියනවා එහෙම කියන්න එපා ඉස්මතුන් කියලා කියනවා එහෙනම් ස්වාමීන් වහන්සේ අරමුණ ගෙවුනට පස්සේ එතන යමක් නැද්ද එහෙම කියන්න එපා ඉස්මතුන් කියලා කියනවා එතන තියනව නැතුව දෙකමද එහෙම කියන්න එපා ඉස්මතුන් එතන ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද? එහෙම කියන්න එපා ආයුෂ්මතුන්. දැන් මේ සාරිපුත්‍ර ස්වාමීන් කියන්නේ මහා නාගයෙක්නේ මහා ඇතෙක්නේ අපේ සාසනේ. කොට්ටිත ස්වාමීන් වහන්සේ කියන්නේ පොඩි කෙනෙක් නෙවෙයිනේ. මේ කොට්ටිත ස්වාමීන් අහනවා තමන් භාවනා කරමින් යන මේ අරමුණ මොකක් හරි ගමුකෝ. ඒ අරමුණ ගෙවුනට පස්සේ එතන යමක් තියනවාද කියලා. එතන යමක් නැද්ද? තියෙනව නැහැ දෙකමද? ඇත්තෙත් නැ නැත්තෙත් නැද්ද කියලා. එතකොට සාරිපුත්‍ර සාංශ කියනවා නෑ. අරකටත් නෑ මේකටත් නෑ මේකටත් නෑ මේකටත්. එතකොට අහන කොටි සාංශ මම දැන් ඔබ වහන්සේ මේ කියන දෙමලෙක් මොකෙන්ද තේරුම් ගන්න කියලා. කියනොද කියලා අහනටත් නෑ කියලා. නැද්ද කියලා අහන්නත් නෑ කියලා. එපයි කියනවා. ඇත්තේ නැත්තේ දෙකම තියෙනවද ගන්නටත් එපයි කියනවා. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියනටත් එපයි. ඒතර කියනවා ඇවැත් නෙමේ ප්‍රපංච කළ යුතුත් නැති තැනක ප්‍රපංච කිරීමක් මේ කරන්නේ. හිතල බල්ල තේරුම් ගන්න පුළුවන් තැනක් නෙවෙයි මේක අත්දැකිය යුතු තැන මේ මනස යොදවන්න හදනවා. වාග් බහුල්ලියට වැටෙනවා. ඒ නිසා මෙතනදී අනුග්‍රහ කරන්න ඕක හිතන්න යන්න එපා. ඕක ගැන කල්පනා කරන්න යන්න එපා. ඕක බුද්ධි විදිහට. ප්‍රපංච කරන්න එපා. එතකොට තේරි අපි දවස පුරා කොච්චර ප්‍රපංච කරනවාද කියලා අපිට අදාළ නැති, දන්නේ නැති, සම්බන්ධ නැති දේවල් අරගෙන අපි කොච්චර දෝ කල්පනා කරලා හිතනවා කල්පනාවෙන් තැනකට යන්න පුළුවන් කියලා. යන්න බැරි එක විතරක් නෙමෙයි මේ අකුසලයකට පොහොර දාන්න කියලා දන්නවනම් ප්‍රත්‍යක්ෂයට කවදාක ප්‍රපංච අවශ්‍යත් නැහැ කියලා දන්නවනම් අපි කල්පනා කරන තාකල් කල්පනා කරන්නේ අපිට අදාළ නැති මාතෘකා. ඒ නැත්නම් අපිට විශේෂේෂ්ඨ නොවන දේවල්. අනුන්ගේ පව් කොන්තරත්. ඉතින් ඒ නිසා මෙතෙන්ට ගියාට පස්සේ මේ පෑදීදියට බොරදී එක් කරන්නේ නැතුව එහෙම නැත්නම් මේ අනාකූලව ගලන මේ ප්‍රවාහයට ආකූලතා ඇති කරන්නේ නැතුව මේ කරන හරියක් කරන්නේ මමයා විසින් මමයාට පැත්තකට වෙන්න ඇරලා මේක දිහා මේ දැන් තියෙන හිස්තනක් එහෙම නැත්නම් අරූපී කරන සතියක් එහෙම නැත්නම් අවකාශයේ තියෙන සතියක් එහෙම නැත්නම් මේ අභව ප්‍රඥප්තිය තියෙන සතිය ඕදී හොඳට හුරු කරගන්න බලන්න වශී කරගන්න බලන්න සිද්ධි වෙන්න ආරෙන්නේ මේ ප්‍රශ්න අහන කට්ටියට දොස් කියලා හරියන්නේ නැහැ මොකද කිසිම කෙනෙකුට සද්ධර්ම ශ්‍රවණේ නොලැබුණොත් සත්පුරුෂ සංසේවනේ නොලැබුණොත් යෝනිසෝ මනස්කේ පහළ වුණේ නැත්තම් මොනම හරි කරන්න හිතෙනවා. කරන හැමදේම අකුසල. මේක තමයි සරුවචන් වහන්සේ බුදු වෙච්ච ගමන් පළවෙනි උදාන ගාථාවෙදි කිව්වේ අනේක ಜಾති සංසාරං සන්දහා විස්සං අනිබ්බිසං ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා මේ දුක් දින අනන්ත සංසාරේ මේ ගේ පව් ගේ හදන වඩුව හොයාගෙන මං ඇවිද්ද මට කවදාකවත් හම්බුනේ නැහැ. මං යනකොට ගේ හදලා ඉවරයි. අපි ඉපදිලා අවුරුදු 6 වෙලා මේ මමයා කියලා දැනගන්නකොට අපි ගේ හැදිලා ඉවරයි. තකවදාකවත් ඒක අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. ගහකාරන් දිට්ටෝසි මම දැක්ක ගොයියගේ වැඩේ. පුණගේ යන්න කාසි උඹා එන්න එපා ආච්චිට ගෙවල් හදන්න. මම උඹව දැක්කා. ගහකූටන් විසංකිතං උඹේ කැණි මඩල විනාශ කරා. විසංඛා ගහකොටම් විසංකිතම් විසංඛාරගතම් චිත්තම් මගේ හිත ආයේ චේතනා නැහැ. මේ හිස්තැනට ගියාට පස්සේ ආයේ මොනවත් ප්‍රපංච කරන්නේ නැහැ. ආයේ චේතනා කරන්නේ නැහැ. මේ චේතනාවෙන් මේ ප්‍රපංච කිරීමෙන් තමයි ආයසරයක් ඊගාව චිත්තක්ෂණයට සම්බන්ධතාවය ඇති කරලා දෙන්නේ. ඒ නිසා මේ කාමයේ ගෙවම් කරලා කයට හිත අරගෙන කය ගෙවම් කරලා ඒකේ මතුවෙන ධාතු ගුණ වලට හිත දාලා එහෙම නැත්නම් කුස් කම්පන චංචල ගති දැකලා එව්වත් ගෙවම් වුණාට පස්සේ ආය අලුතෙන් මොනවත් ඇති නොකර සිටීම මරණ මොහොතදී වෙන එකක් නෙවෙයි. උපපති චිත්තක්ෂණ වෙන එකකුත් නෙවෙයි. මේ ජීවිතේදිම වෙන එකක්. ඒක නිසා අභිධර්මයේ උගන්වන විදියට අටුවාචාරින් වහන්සලා උගන්වන විදියට මේ භවයේ තුනකට කැඩලා නිවන් දකින්න මෙහෙ දැන් බෑ මත්තට එන එකේ කරන්න ඕන කියලා ඊගාවාත්මෙ උපදින වෙලාවේ නිවන් දකින්න බෑ. මරණ වෙලාවේ නිවන් දකින්නත් බෑ. මේ ගෙවම් කරාට පස්සේ අලුතෙන් මොනවත් ඇති කරන්න එපා. අලුතෙන් ආකූලතා ඇති කරන්න එපා. අලුතෙන් ප්‍රපංච කරන්න එපා. චේතනා පහල කරන්න එපා. මේ ඇති කරගත්ත මේ හිස්ක බව කොච්චර වෙලා නඩත්තු කරන්න පුළුවන්ද කියලා බලන එකට යෝනිසෝ මනස්කාරය කියනවා. ඉතින් එතෙන්දී හරස් කැපෙන්නේ බාධා වෙන්නේ කෙනෙකුට හිතෙනවා නම් ඊට වැඩිය හොඳයි ආනාපානේ නැවත මතු කරගෙන බලන්න ඕනේ කියලා. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය. ඒ ගෙවන් වෙච්ච එක ගෙවන් වෙන්න ඇරලා ඒක අනුග්‍රහ කළ යුතු වෙනුවට නැවත කය මතු කරන්න හැදුවොත් නැවත ධාතු මතු කරගන්න හැදුවොත් නැවත කාමයේ මතු කරන්න හැදුවොත් මේ තමයි වඩුවගේ හදන තැන. ඒ නිසා නැවතගේ නොසැදීම පිණිස යම් වෙලාවක හිත කාම තණ්හාවත් తాවකාලිකව දුරුවන් කරලා භව තණ්හාවත් తాවකාලිකව දුරුවන් කරලා මේ විභවයට යමක් නැති තැනට ප්‍රේම කරන්නත් එපා ඒක නැති කරන්න හදන්නත් එපා ඒකට ගියාට පස්සේ චේතනා කරන්න නැතුව ප්‍රාර්ථනා කරන්න නැතුව අදිෂ්ඨාන කරන්න නැතුව ප්‍රණිති පහල කරගන්න නැතුව එහෙම දෙන්න පුළුවන් නම් යෝගාවචරයට තේරෙයි මේක සුද්ධ කරන්න පුළුවන් සුද්ධ කරපේක නඩත්තු කරන්න තමයි බැක්කේ. ඔක්කොටම සුද්ධ කරන්න පුළුවන් කියලා කියන්නත් බෑ. නමුත් සුද්ධ වුණාට අපිට මම නිසා මාන්නේ නිසා සක්කාය මේ එහෙම නැත්නම් තණ්හාව නිසා දිත්‍ය නිසා අපි මොනවා හරි මේකට අලුතෙන් දාන එක තමයි විහිං නොකල යුතු දෙයක්. දැනගෙන නොකල යුතු දේ. ඒ වුණාට ඒ විදිහට ඒ හිස්තැනට ගියා කියන්නේ නිවන නෙවෙයි. ඒක තාම නිවන කියලා ගන්න බෑ. නමුත් ඒක හොඳට හුරු කරගන්නකම් ඒකේ තහවුරු වෙනකම් අනාරම්මනේ සතිය පවත්වන්න පුළුවන් කියන එකට හිත්වදිනකම් ඒක පුළුවන් තරම් පුරුදු කරන්න. කරනකොට යෝගාවචරයට තේරෙනවා මට කාමයේ ඕනනම් සතිය පවත්වන්න පුළුවන්. රූපෙත් ඕනනම් සතිය පවත්වන්න පුළුවන්. අරූපෙත් ඕනනම් සතිය පවත්වන්න පුළුවන්. ඒ කාම තණ්හාවේ හෝ භව තණ්හාවේ හෝ ඒ අරූපේ නැත්නම් විභව තණ්හාවේ හෝ මේ තුනේදිම එක දිගට සතියේ වෙනසක් නැතුව සමාකාරව පවත්වන්න පුළුවන් කෙනාට ඒ එකකටවත් මනාප වෙන්නෙත් නැතුව අමනාප වෙන්නෙත් නැතුව ඒ යන්න පුළුවන් තැනට යන්න එයා මේ தত্ত্ব තුන තුනේදිම සතිය පවත්වන්න පුළුවන් බව තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. නමුත් ඒක අපේ හිත එච්චරම අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන තැනක නැහැ. අපේ හිත මේකේ එකක් අල්ලන. කාමභෝගියා කාමයේ අල්ලන. භව ආසාව තියෙන එකනා මේ රූපය අල්ලනවා. විභව තණ්හාව තියෙන එක නම් මේ හිස්තැනට ආස කරනවා. එකකටවත් ආස කරන්නේත් නැතුව එකකටවත් මනාපමනා පහල කරන්නේ නැතුව මේ ඔක්කොම මනසක තියෙන தত্ত্ব තුනක්. ඒ තුනටම සමහිත. ඒ තුනටම නොසැලෙන හිත. ඒ තුනටම බලාපොරොත්තුෙන් යන හිතක් ඇති කරනවා කියන එක ඉස්කෝල පාඩම් පන්තිවල උගන්වන එකක් නෙවෙයි. හුඟක් දක්ෂ යෝගාවචරේ ඒ තුනේදිම සතිය පවත්තලා ඒ එකකටවත් වැඩි ඡන්දයක් නොදී තුනටම සමහිත පැවැත්වීම හරහා ඒකට තමයි මේ ධම්මානු ධම්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ. කාම වස්තුවක සතිය පැවැත්වුවත් රූපයක සතිය පැවැත්වුවත් අරූපයක සතිය පැවැත්වුවත් ඒ එකකටවත් පක්ෂග්‍රාහී නොවේ. අරකට වැඩිය මේක හොඳයි කියන්නේ නැතුව මේ සම කරපු ගමන් අපි එකටවත් දාසකම් කරන්නේ එකක්වත් නොලැබුණයි කියලා පශ්චාත්තාප වෙන්නේ ඒව මතුවෙන මතුවෙන වෙලාවේ මෙන්න මේකයි මේ මතුනේ කියන මිස අරක වේවා මේක නොවේවා කියන අයුනිසෝමනසකාරය යෙදෙන්නේ ඒක නිසා මෙතෙන්ට යන්න ඉස්සර වෙලා එහෙම නැත්නම් මේ රූපේ ගෙවම් කරලා අරූපේ එහෙම නැත්නම් අවකාශයේ එහෙම නැත්නම් මේ අභව ප්‍රඥප්තියේ හිත පවත්තන්න ඉස්සර වෙලා හැම කෙනාටම නිදිමතෙන් පහර ගන්නවා. නිදිමතක් වෙනවා. කම්මැලි වෙනවා. එපා වෙනවා. ඉතින් එතකොට තේරුම් ගන්න බැරි වෙනවා මම දැන් 100ද ඉන්නේ 80ද ඉන්නේ නිින්ද ගියාද නැද්ද කියලා. ඉතින් ඒක නිසා ඒ මට්ටමට ගියාට පස්සේ ඒ යෝගාවචරයට මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන නැත්තම් ඒ වගේ පවතින සතිය සංසන්දනය කරගන්න බැරි වෙනකොට නැත්තම් බැරි වෙන්න හේතුවක් වෙන්නේ හිත ලීන භාවයටපත් වෙන හිත හැංගෙන. හැංගිලා නින්දට වැටෙන. ඒ යෝගාවචරයට සිද්ධ වෙනවා අමාරුවෙන් නමුත් මේ නිନ୍ଦ හරහයන් මේ නිନ୍ଦ කියලා කියන්නේ භාවනාවේ ප්‍රතිඵලයක් මේක මම හරහා යන්න ඕනේ කියලා නිින්ද එහෙම නැත්නම් මේ හිත හැංගෙන ගතිය ලීන වෙන ගතිය අපේක්ෂා කරගෙන ගිහිල්ලා මේකත් හරහා යනවා කියන එක කාමභෝගී කෙනෙකුට හිතන්නවත් බෑ. ඒ ඇති වෙන නොදැනෙන ගතිය, පාළු ගතිය, කම්මැලි ගතිය, නිදිමත ගතිය සතියට යට කරනවායි කියන එක හිතා ගන්න. නමුත් ඒ වාගේ ඒ සූක්ෂම ගමන දී යටින් ගින්දර ගෙනියන වගේ ගමනක් නැතුව මේ සෝතාපට්ටි මාර්ගය සම්පූර්ණ වෙන්නේ සෝතාපට්ටි මාර්ගය සම්පූර්ණ වෙන්න නම් ඒ ගමන් කරන පාරේදී ඊ ගාවට හම්බ වෙන මේ පාළුව මේ කම්මැලිකම මේ නිදිමත ගතිය මේ එපා කරන ගතිය අපේක්ෂා කරගෙන යන්නේ. ඒක එනවමයි. ආවට පස්සේ මම වෙන්දට වැඩි අවදියෙන් ඉඳලා මේකට ලෑස්ති වෙලා ගිහිල්ලා මම මේ කවදා හරි හරහ යන්න ඕනේ විනිවිද දකින්න ඕනේ විපස්සනා කරන්න ඕනේ කියන කේදී යෝගාවචරය තේරුම් ගන්නවා බුදු වෙනවද බුදි වෙනවද කියන එක. මුග දෙනෙක් කරන්නේ බුදි වෙන එක. බුදු වෙන්න නම් සෝවාන් වෙන්න නම් ඒ නිදිමත එන්න අරින්න ඇවිල්ලා මේකට ටික ටික නිදිමත හට ගන්න හැටි හටගත්තට පස්සේ Tamanට නොදෙනී යන හැටි නැවත අවදි වෙන හැටි මේක ලක්ෂ කෝටි වාරයක් කරන්න. කරලා කරලා කරලා කරලා ඒ නිදිමතෙන් අපිට මල්ලෙන් ගහලා මේ ලං වෙච්ච සත්‍ය මේ ලං වෙච්ච මාර්ග ඥාණය ගිලිහෙන්න දෙන්නේ නැතුව පවත්තන්න හිතන්න අපි තනියම භාවනා කරනවා නම් අපි කොච්චර නිදාගනිමු සාමූහික භාවනාවට ආවට පස්සේ අපිට නිදා ගන්න බෑ අපි කොටු වෙනවා ඒකයි නිතිපතා භාවනා කරන්න කියන්නේ. ඒකයි නිතිපතා සක්මන් කරන්න කියන්නේ. නිතිමත උනත් භාවනා කරපන්, අවදි උනත් භාවනා කරපන්, සාමූහිකව භාවනා කරනකොට මේ නිතිමතට ලොකු උත්තරයක් හම්බෙනවා. යම් කිසි කෙනෙක් පුද්ගලිකව භාවනා කරනවා නම් කුටියකට ගිහිල්ලා ගල් කුටියකට ගිහිල්ලා ඉතින් පොඩ්ඩක් නිතිමත ආපු ගමන් බුදියවා. කවදාකවත් මේක විනිවිදින්න හම්බ වෙන්නේ. ඒ නිසා ඒ ගෙවම් කරන ගෙවම් කරන ගියාට පස්සේ මේ මතුවෙන නිදි මත තවත් හිතේ තියෙන ගැටයක් මේක විනිවිද ගන්න පුළුවන් මේකට බුදුහාමුදුරන්ට අපි බුද්ධ කියලා කියන්නේ බුදුජානනාංශයේ මේ නින්දට ප්‍රබුද්ධ වෙච්ච නිසා භාවනාවේදී මතුවෙන මේ ලීන භාවයට ප්‍රබුද්ධ වුණා. උනාට පස්සේ උන්වහන්සේ දැනගත්තා මේක උපයාගත්තට ආනිසංස විඳින්න බෑ අපි නින්දට වැටුණා. ඒ නිසා මේ නින්ද හරහා යන්න ඕන. ඒ නිසා බුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ කියනවා මේ නින්ද මහා හොරයි කිය. අපි උපේන ලන්ද සියල්ලම හොරකම් කරනවා. අපි එතකොට කාමෙමුත් අයින් වෙලා, කයෙමුත් අයින් වෙලා, රූපෙමුත් අයින් කරලා හිස්තනක් හදාගෙන. ඒක බුද්ධි විඳින්න දෙන්නේ හිත නින්දටවත්. උදාහරණයක් වශයෙන් කියනවා අපි මුළු සබ්බ සැරීමෙන් වියදම් කරලා ඉඩමක් අරගෙන ගයක් හදලා ලීබඩු ගොයබඩු පොරවලා ගේ සම්පූර්ණ හදපු දවසේ පොඩ්ඩක් එහාට ගිය ගමන් කවුරු හරිලා ගේ හොරු කඩාන ගියොත් හදපු ඔක්කොම ඉවරයි. ඒ වගේ තමයි භාවනාවේදී මේ මතුවෙන කම්මැලිකම මේ නීරස ගතිය මේ නිදිමත මහවරක්. එතෙන්ද අවදි වෙලා ඉඳලා ඒක අල්ලනොයි කියලා කියන්නේ මිනිස්සෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතෙන්ට උත්තරී මනුස්ස ධර්ම එන්න ඕනේ. ආ මනුස්සකම ඉක්මවලා යන්න ඕනේ. නිදිමත එන විදියට කරුණු යදා ගන්න, භාවනා කරන්න මම මේ නිදිමතට අවදි වෙනවා. මං කවදා හරි මේක හරහා යනවා. ලක්ෂ කෝටි වාරයක් ඔබ වරෙන් හරියට සද්දයක් හරහා යන්න වගේ, වේදනාවක් හරහා යන්න වගේ, හිතවිල්ලක් හරහා යන්න වගේ නිදිමතත් හරහා ගිය දවසේ එයාට තේරෙන පටන් අර ගන්නවා මේ සතිය පුදුමාකාර උපකරණයක් රූපේ විතරක් නෙවෙයි අරූපේ විතරක් නෙවෙයි නිදිමතත් විඳින්න පුළුවන්. ඒකට සූදානම් වෙලා ඉන්න මනුස්සයා ළඟට කෙලෙසයක් එන්නත් බයයි. එන්නේ මොනව ආවත් එයා යට වෙන්නේ පසුබාන්නේ හරහා යනවා විනිවිද යනවා. ඒකට විදර්ශනා කරනවායි කියලා කියනවා. විනිවිදිනවායි කියලා කියනවා. හරහා බලනවායි කියලා කියනවා. ඉතින් ඒ තරමටම සියුම් වෙච්ච වෙලාවට ඒ යෝගාචර රෑ දෙක තුනක් නිදා ගන්න නැතුව ඉන්න වෙනවා. මුළු රෑ තිස්සේම Tamanට තේරෙනවා මොන තාලෙන්වත් ඉන්න යන්නේ. මේ හිත පුළුවන් තරම් අවදි වෙලා තියෙන්නේ. නිින්ද යන්න බෑ. නිින්ද යනකොටම සතිය පිහිටනවා. ඉතින් දවස් දෙක තුන සමහරු බේත් බොනවා ගිහිල්ලා ඉන්සොම්නියා නැත්තම් මේ නිින්ද යන්නේ නැති ලක් ඇවිල්ලා ඉන්නේ. මොන විදිහේ දවස් බැලුවත් රෑ බැලුවත් එක දිගට අවදි භාවයේ තමයි තියෙන්නේ. ඉතින් ඒක සමහරු ලෙඩකට ගන්නවා. සමහරු හිතනවා භාවනා වැරදිලයි කියලා. මොකද එයා කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ මේ සතිය මේ නිින්ද හරහා යන වෙලාව එනකොට නිින්ද එන්න එන්න සතිය පිහිටනවා. ඉතින් ඒකටි කමටහන සුද්ධ නොවුනොත් එයා රිට්‍රීට් එක අතරමැද යනවා යන්නේ. අයි මේ නිින්ද යන්නේ නැති නිසා ලඩක් එයි කියලා. නමුත් එයා දන්නේ මේ ඊගාව පාඩම් පන්තියේදී අනිවාර්යයෙන්ම හම්බෙන්න ඕන එකක් තමයි මේ නිින්ද කියන්නේ. අන්න එවැනි ධර්මයක් නැත්නම් එතනදී ක්‍රියාකල යුතු ආකාරය ඒ ඒ කෙනාට ඒ ඒ තැනදී කියලා දෙනවා මිසක්කා පොත්වල ලිව්වට කාටවත් තේරෙන්නේ නැහැ. භාවනා නොකරන එක්කනට කිව්වට මේක මුලින් આવු කලයකට වතුර ඇක්කිරුවා වාගේ. භාවනා කරන එක්කනටත් ඉතින් මේ පණිවිඩ නොලැබුණොත් කොච්චර කාලයක් සංසාරේ බැඳෙයිද කියන්නේ. ඒ සායතෙන්ට අවශ්‍ය කරන මේ සද්ධර්ම ශ්‍රවණය, ඒ වගේම යෝනිසෝමනසිකාරය ඊට පස්සේ තෙන්දි පිළිපැදිය යුතු ප්‍රතිපදාව. ඒක නැවත නැවත ඒක ටෙන්ඩර්ලා මම මේක විනිවිදිනවා. ඒකටයි මගේ පෞරුෂත්වයේ තියෙන්නේ. ඒකටයි මම පිංකම් කරේ. ඒකටයි මම සතිය වැඩිවි කියලා ඒ ධර්මානුදම් ප්‍රතිපදාව යන්න ගියාම පලාතක පේන හරිය කවුරක්වත් නැහැ. ඔය කරට අර්ථ දාගෙන සමුහයක් එක්ක යන ගමන් කවදාකවත් මේක හම්බ වෙන්නේ නැහැ. Tamanne එතකොට තනි වෙලා ඒ එන හැම එකක්ම විනිවිදින්න ගියාට පස්සේ අර බුදුහාමුදුරේ තියෙන සද්ධාව උත්තුම විදියට ඔප්නං වෙන්න පටන් ගන්නවා බුදුහාමුදුර අපිට උගන්වන්නේ මොන තරම් ගැඹුරු ධර්මයක්ද කියලා. මා තුලින් ක්‍රියාත්මක වෙන්නේ මගේ කයටවත් දරා ගන්න බැරි ගැඹුරු ධර්මයක්. ඒකට මම ලෑස්තිද? කාය ජීවිත নিরপেক্ষව ලෑස්තිද කියලා බලනකොට ධර්මේ හරිනම් ප්‍රතිපදාව හරිනම් ඕන දෙයක් කැප කරන්න ලෑස්ති. ඒ කැපකිරීම කරන්නේ නැතුව ඒ සෝවාන් මාර්ග ඥානෙ සාක්ෂාත් වෙන්නේ. ඉතින් ඒ සඳහා කියනවා කාය ජීවිත নিরপেক্ষ වෙන්න ඕනේ. කාය ගැන අපේක්ෂාවක් තියාගන්න එපා. ජීවිතය පිළිබඳ අපේක්ෂාවක් තියාගන්න එපා. මොකද ධර්මයෙන් අපිට අනුග්‍රහ ලැබෙන වෙලාව වෙන දෙයක් වෙච්චාවයි කියලා ඒ කාය ජීවිත নিরপেক্ষ වෙච්ච කෙනාට තමයි ධර්මයක ගැම්ම ධර්මයක තෙද ධර්මයක තියෙන බලවත්කම බුදුහාමරගේ බලවත්කම තේරෙන්නේ නැත්නම් අපිට මේ ගමනේ යන්න බැරි. පසු බාන්නේ මේ කයර තියෙන ආශාව නිසායි ජීවිතේ තියෙන ආශාව නිසා. ඒක සාධාරණයි. කයට ජීවිත ආශා කරනක සාධාරණයි. නමුත් මේ සෝවාන් මාර්ගයට යන්න නම් ඒ දෙකත් කැප කරන්න. ඉතින් වැස්ස නිසා මම නතර කරනවා මෙතනින් අද ධර්මදේශනාව අපි බලමු පායප පායන වේලාවක තව ටිකක් මේ ගැන ඉස්සරහට කතා කරන්න. ඒ නිසා ඒ කරගෙන කරගෙන යනකොට මතුවෙන මතුවෙන අභ්‍යාසය ඊටාම සියුම් භාවයටපත් වෙනවා. අන්නේ සියුම් භාවය සාකච්ඡා කරලා විසඳගත්තේ නැත්නම් අපි වෙන්නේ ආයෙත් ගොරෝසු තැනට අනේකයි අන්නේම ගොරෝසු තැනට වට ගන්න නැතුව මේ මතුවෙච්ච සියුම් භාවයේ පුළුවන් තරම් හුරු කරගන්න වශී කරගන්න සිද්ධි කරගන්න මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා